සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසොන්ද ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවනි කුරුල්ලෝ නාද කරන වේලාව උදේ උදේ ඉර පායලා ටික වෙලාවක් ගත වෙලා අපි ඉරිදා සංග්‍රහය අහන්නට සූදානම් වෙනවා ලෝකය උදෙසා අප කවරක් සත් සිතින් කළත් අපේ සිතේ සද්භාවය ලෝකයට පෙන්විය නොහැකි බව අප නිරන්තරයෙන් මතක තබාගත යුතුයි. ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියන්ගේ දේශනාවකින් උපුටගත්තේ අදහස. ලෝකය උදෙසා අප කවරක් සත් සිතින් කළත් අපේ හිතේ සම්භාවය ලෝකයට පෙන්විය නොහැකි බව අප නිරන්තරයෙන් මතක තබාගත යුතුයි. පසුගිය සතවර්ෂයේ එක් දිනයක මහගමසේකර අවුල් වුණු හිසින් යුතුව අත්කොට කමිසයකින් සැරසීලා කලබලෙන් මගේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහු සාමාන්‍යයෙන් ගමන් කරේ ආව රජයේ ලලිත කලා යතනයට. අද එය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. එතන මිදුලේ තිබුණ අඹ ගහක්. අඹ ගහ යට ආචාර්ය අමරදේවයන් ඒ කාලේ උගන්වනවා ආගමසේකර ඔහුගේ අතේ කඩදාසියක් තියලා මේක බලන්න කියලා අපහු ගියා. ඒ රචනය බලලා ඒ වෙලාවේ උගන්වමින් සිටි රාගයත් පදනම් කරගෙන අමරදේවයන් ගීයක් නිර්මාණය කළා. ඒ ගීය අතිශය වටිනා සුභාවිත ගීතයක්. අපේ රට පිළිබඳ හොඳ හැඟීම්, දැඩි හැඟීම් මතු කරගන්න ඕන වෙලාවක අපි රස විඳිමු එම ගීතය. रत्नदीप जन्मभूमि लङ्कदीप विजयभूमि अपे उदार मातृभूमि मातृभूमि സിംഹരേ വീരസ്മീനു പൂലയും ಮಾನಿಕಸೆ ಪೊಲೋಗವೇ නිධානවි ආනිත්‍යයෙන් පොළොවේ නිධානවි ඇත්තේ අභිත දුක්තු සාතිරේ නාමයෙන් කටලු දේ කඳයි වූ සලා මසුන් පැදින් පත්මදෙන් සුගන්ධී ගන්කරන් නමා අමා රාවති ත්‍රිපිවන් මල් පිපි කොලේ කොලේ හැපි ගායනා කරන්නේ උතුම් දෙයි සාරූ උදාරූ මාතු භූමියයි මාතු භූමියයි අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේද හරියට මේ පාරවල් හතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ අක්කා වැනි සින්දු වචන කලින් පැමිණේ අපෙවැනි දඟකාර වචන රංචු ගැසී පැමිණේ. අම්මා, කිරියම්මා වැනි ගැහැණු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රැබෝ වී පැමිණේ. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති. මහින්ද ප්‍රසාද් මස්සිබුල හොඳ කවි සෙන්කොට්ටම් වැනි නවකතා ලියලා රාජ්‍ය සම්මාන ලැබුවා. මාණික්කා වත නවකතාවක් ලියුවා. කවි අච්චු ගන්නවා. කවි අලුත් අයගේ කවි ප්‍රවීණයන්ගේ කවි පොත් අච්චු ගහලා ප්‍රකාශනයටපත් කරනවා. ඔහුගේ අලුත්ම නවකතාව අපෝයියාව. අපෝයියාව පොතින් තමයි අදහසක් උපුටගත්තේ මහින්ද ප්‍රසාදට සුබපතමින් සෝමතිලක ජයමහා ගායකයාණන් සංගීතවේදියාණන් ඒ වගේම ගීපද රචකයාණන් තනු නිර්මාපකයාණන් අංග ගොඩක් තිබුණා ඔහුට කලා අංග අසන ගීතයක් මේ ගීතය සමහර වෙලාවට විවේචනයටත් ලක් වෙලා තියෙනවා. නිවන කියන වචනේ. නමුත් මම හිතන්නේ ඒක වැරදි. නිවන කියන වචනය යොදලා තියෙන්නේ සැනසීම කියන අදහසින්. සුනිල් ආරියරත්න මහාචාර්යතුමාගේ පද රචනය. මේ සෝමතිලක ජයමා සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය පිරිඳ විසෙනේ විලයි මගේ නිවන මගේ කල්පතයි පොඩි පුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය පිරිඳ විසෙනේ විලයි මගේ නිවන මගේ කල්පතයි කුම මැටි කෑගෙදිම මගේ කියමි හුතුරුණු වගේ කටු මැටි කෑගෙති පුරා පලිඟු මැනි එළිය දිලේ කුම මැටි කෑගෙදිම මගේ කියමි හුතුරුණු වගේ පොඩි දුවගේ සිනාවලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය කිරින්ද ඉසිනීවිලයි මගේ නිවනත් මගේ කල්පතයි ලබන නමුත් දුක් පීඩා කුඩු වුණා පුංචි පැලේ අඹු දරුවන් අතර කුරේ මට නිමැති සුවය දැනේ ලබන නමුත් දුක් පීඩා කුඩු වුණා පුංචි පැලේ අඹු දරුවන් අතර කුරේ මට නිමැති සුවය දැනේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳ සෙනේ විලයි මගේ උඟන මගේ කල්පතයි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳ සෙනේ විලයි මගේ නිවන මගේ කල්පතයි විනේත්‍රු ජේෂ්ඨ මහාචාර්ය උපුල්රංජිත් හේවා විතාන ගමගේ හින්දි භාෂාව සාහිත්‍ය පිළිබඳ බොහොම හොඳ යහපත් විශිෂ්ට මහාචාර්යවරයෙක්. ඔහු පරිවර්තනත් කරනවා ලියනවා කෙටි කතා නවකතා නාට්‍යයක් ඉදිරිපත් කළා. කමලේශ්වර් කියන ඉන්දියානු ජාතික දැන් එතුමා මිය ගිහිල්ලා. හින්දි භාෂාවෙන් ලියපු නවකතා ලියපු මේ කමලේශ්වරගේ මේ මීට පෙරත් නවකතාවක් ඔහු පරිවර්තනය කළ අපේ උපරංජිත් හේවා විතාන ගමගේ මේ පොතේ නම තෙවැන්න තීස්රා ආත්මී කියන පොතේ පරිවර්තනය හරි ලස්සනයි අර්ථවත් ඒන් අදහසක් කිව්වොත් මෙන්න මෙහෙමයි ඒක ගැන කියන්න පුළුවන් වෙන්නේ තෙවැන්න නවකතාවෙන් සිංහල පාඨකයන් උදෙසා ජීවිතාවබෝධය පිණිසවන ඉසියුම් අනුභූතියක් ඉදිරිපත් කරනවා. මිනිසයා මුහුණ පාන හුදකලාව සංයෝගය වියෝගය ප්‍රේමයේ ආහ්ලාදය නිහඬතාව ඈ ප්‍රපංච ගැඹුරින් සූචනය කෙරෙන මේ නවකතාව පාඨක හද පියුම විකසිත කරනු ඇතැයි උදක් විශ්වාස කරනවා ඕජෝ ගුණය බහුල නිවැරදි භාෂා භාවිතයෙන් නවකතාවේ ආකෘතිය අන්තර්ගතය අඛණ්ඩ ගෙත්තමක් බවට පත්වනවා පරිවර්තනකාරී සඵල වී ඇතැයි සුභාශිර්වාද පළ කරන්නේ ප්‍රීතිය. හද පියුම විකසිත කරන අපට අවශ්‍ය වෙන්නේ හදවත නැමැති නෙළුම් මල විකසිත කරන ජීවිතයක්. එයට සාහිත්‍යය, సౌందර්ය, සංගීතය වැනි ලලිත කලා විවිධ කලා ශිල්ප ආශ්‍රය සත්පුරුෂයන්ගේ ආශ්‍රය හේතු වෙනවා. තමන්ගේ රට පිළිබඳ හැඟීම් හේතු වෙනවා. පරිසරය නිසා වනමල්වල සුවඳින් ආගම ධර්මයෙන් අපි විකසිත වෙනවා. ඉතින් මතක් වෙනවා තවත් ගීයක් සුනි ශාන්තයන්ගේ. මෙයත් දේශාභිමානය දනවන අරිසේ නහුමුදු විසින් රචනා කළ ගීයක්. ලංකා ලංකා පෙම්වර ලංකා පිනවෙමු ඔබ ලංකා නැමිති රහල් කුමර තුම පනුවන් ලද ලංකා වේදසක් ඉති මහ පෙරකුම් කිවිතුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝකමුවදෙන් අප රට සීත ගඟුලි ලංකා will over long වතු ගස්වැල්වල මල්ලිකට කුසාලං ඔබ පලන මුලංගා ප්‍රමුණේ කිරි පැණියකට පනාලා ඔබ පිටෙව මුලංගා ඔබ වෙනුයෙන් එන වෙති තර මල් පිසිතේ තලක මුලංගා ඔබව මෝබ ලංකා විවිධී සුරකි මෝබ ලංකා කෙනෙකුගේ ඔබ දැක හෝ ඔබට කෙනෙක් ඉදිරිපත් කළ හෝ කවර හෝ ගැටලුවක් ඔබ කෙලෙස විසඳුවත් අවසානයේ ඔවුන් එම විසඳුම ගන්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටයි. එහෙන් ගැටලු සඳහා විසඳුම් දීම ඔබ අනතුරක ජීවත් වීමකි. අප මේ කරුණු දෙක වඩ වඩා පැහැදිලිව වටහා ගත යුත්තේ ඇයි? අප ජීවත් වන්නේ තනි තනිව නොව විවිධ විෂම සමාජයකයි. එහිදී අපට ඇති අප දකින අපට කියන පෞද්ගලික හා පොදු ගැටලු විසඳා ගැනීමට අපට සිදු වෙනවා. එෙහිදී එම විසඳුම් සාර්ථක වන විට එන සතුට ප්‍රසාදය එයින් අපි උද්දාමයටපත් විය යුතු නැහැ. ඒවා අසාර්ථක වන විට ලෝකයෙන් එන අප්‍රසාද හා දෝෂාරෝපණ හමුවේ කලකිරීමට හා පසුතැවීමට පත්වීමත් කළ යුතු නැහැ. හිත තබා ගන්න මේ අදහස් විශේෂඥ වෛද්‍ය ලලිත් විජේසිංහගේ සටහනකින් තමයි උපුටගත්තේ. මේ අදහස ඒ අදහස සමග කැමති ಭಾರತೀಯ ගීතයක් අසන්නට. चल चल रे कन्हाई चलिया चल चल रे कन्हाई चलिया වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ වෙලාවට කාලයට වසින්නට ඕනේ වැහි මේක පැතුමක් ශස්්‍ය සම්පatti කියන්නේ ධන දහන්නේ මේවා පිරීලා අටුකොටු පිරීලා සෞභාග්‍ය වාසනාව සශ්‍රීකත්වය උදා වෙන්නට ඕපාල හැම විටකම ධාර්මික වෙන්නට ඕනේ එවිට පුරවැසියන්ද ධාර්මික වෙනවා පරිසරයද ධාර්මික වෙනවා. ඉතින් අපි මේ වගේ හැඟීම් සමග රසමුසු ගීත